අපි මේ පොරණික ප්‍රශ්නයෙන් පටිච්චසමුප්පාදය ගැන දේශනා කීපයක් ඉපැත්තේ අද ඉතිරි දේශනාවේ කිරීමට බලාපොරොත්තු වෙනවා. පටිච්චසමුප්පාද ධර්මය විස්තර කළ හැකි ආකාර දෙකක් ප්‍රධාන වශයෙන් තිබෙනවා. එකක් තමයි ආත්ම තුනකට සම්බන්ධ කළ විශ්වාස විස්තර කිරීම. ඒ කියන්නේ ආත්මය කන්නද කුසල කුසල කර්ම සංස්කාර තිබෙනවා. ඒ කුසල කුසල සම්ම සංස්කාර මරණ මොහොතේ සිහිපත් වෙනවා අතීත භවයක සම්බන්ධ දේවල් ඒක නිසා එයින් ඒකේ ප්‍රතිපලයක් වශයෙන් මේ භවයේ ප්‍රතිසන්දේ ඥානය ගෙන දෙනවා ඒක පස්සේ ප්‍රතිසන්දේ ඥානය නිසා නාම රූප ධම්මා සලස්නාදී ධම්මය කියලා මේ ජීවිතයේ සිදුවී කර්ම සංස්කාර රැස් වෙනට පටන් ගන්නවා මේ ජීවිතයේදී ඒකේ සම්බන්ධ කර්ම සංස්කාර මරණ මොහොතේ නෑ සිදුවෙන ඒ සිදුවීම නිසා නැවත අනාගත භවයකදී ප්‍රතිසන්දියක් ගෙන දෙන එකදීමක් පුනර්භවය සිදු වෙනවා මේ ආකාරයෙන් ආත්ම තුනකට සම්බන්ධ කරලා මේ පටිච්චසමුප්පාදණය විස්තර කරන්නට පුළුවන් ඒ වගේම එක ආත්මයකට මේ භවයකට පමණක් සම්බන්ධ කරලා මේ පරිසම්පාද ධර්මය විස්තර කරන්න පුළුවන්. ඒකේ ඒකාන්ත භාවයකට පමණක් සීමා කරලා පරිසම්පාද ධර්මයේ විස්තරය හරියට අවබෝධ කරගන්න කෙනෙකුට පරිසම්පාද ධර්මය පහසුවෙන් අවබෝධ කරගන්නට පුළුවන් වෙනවා. ඒක නිසා මේ කේක කොටසක් විස්තර කිරීමට ප්‍රයත්නය මම කල්පනා කළා මේ එතන එක ජීවිතයකට එක භවයකට සම්බන්ධ කරන මේ පටිච්චසමුප්පාද ධර්මයේ ක්‍රියාත්මක වන්නේ කෙසේද කියන කරුණ දෙන්නා දීමට. එතකොට ඒ කරුණ මේ සෑම දිනකටම පහසුවෙන් අවබෝධ කරගන්නට පුළුවන් ශක්තිය ලැබෙන ඇති කියලා අපි හිතනවා. දැන් අපි දන්නවා අපේ ඇඟ තියෙනවා, සිත තියෙනවා, නාම රූප ධර්ම තියෙනවා, පවතිනවා. මේ ඇඟේ සාසිතේ ඇඟ ශරීරයේ තියෙන ඇහැකන නාසය දිව ශරීරය ඒ වගේම සිතපරි මනසේ කියලා තියෙනවා. මේ නාම රූප ධර්මයන් පවතින නිසාම ඇහැකන නාසය දිව ශරීරය මනස කියන ධර්ම පවතිනවා කියලා අපි කියවොත් එයින් අදහස් කරන්නේ නාම රූප ධර්මයන් පවතින නිසාම නාම රූප ධර්මයන් පවතිනවා කියන කතාවක්. කියන්නේ ඇහැ කන නාසය දිව ශරීරය කියන රූප ධර්ම චිත්ත නාම ධර්මයක්. ඒත් නාම රූප ධර්ම නිසා නාම රූප ධර්ම පවතිනවා කියන එකමයි ඒ විදිහට අපිට කියන්නට සිදුවන්නේ අර කලින් කියපු විදිහට පරිසම්පාදනය කියනවා. එතකොට මේ නාම රූප ධර්මයන්ගේ පැවතීම නිසා සකන්නාසය ආදී ඉන්ද්‍රිය ධර්මයන් පවතිනවා. මේ සකන්නාසාදී ඉන්ද්‍රියන්ට අරමුණු හැමෙම ඇසට රූප කනට ශබ්දද නාසයට ගඳ සුවඳ දිවට රස ආදී ඒ අරමුණු හමුවනාට පසුව සිදු වෙන ක්‍රියාදාමය තමයි පංචස්කන්ධ ධර්මයන් ඇතිවෙමින් නැතිවෙමින් යාම. දැන් උදාහරණයකට අපි ගමු ඇහැට රූපයක් පේනයි කියලා. ඇහැට රූපයක් පේනකොට රූපේ දර්ශනය වෙනවා. දර්ශනය වෙනකොට රූපේ පිළිබඳ දැනීමක් ඇති වෙනවා. සත්විඥාන සිතයි ඒකට පහළවන්නේ. මේ විදිහේ ඇතිවන්නේ විඥාන ස්කන්ධයේ පහළවීමක් පළමුවෙන් ඇතිවන්නේ ඒකයි. කියන්නේ රූපස්කන්ධ රූප ධර්මයන් පවතිනවා. සම්මත වශයෙන් අපි මේ කතා කරන්නේ රූප ධර්මයන් පවතිනවා. එතකොට ඒ රූපය හැතහම වුණා. දැන් පළමුවෙන්ම පහළවන්නේ චක්ක විඥාන සිත. ඒ විඥාන ස්කන්ධය පහළ වෙන්නේ රූපය පිළිබඳ මේ විඥානය පහළ වුණාට පසුව ඒ රූපය හඳුනා ගන්නවා සිටින්. මේ අස්වල් දෙයක් අස්වල් කෙනෙක් අස්වල් පාට හොඳයි නරකයි ආදී විද්‍යාකාරින් මේක හඳුනා ගන්නට පුළුවන්. ඒ දකින්න ලද රූපයේ හඳුනා ගැනීමක් ඇති වෙන විට පහළවන්නේ සංඥාස්කන්ධය. එතකොට මේ රූපේ හඳුනාගත්තු ආකාරයට අනුව බොහෝ විට වේදනාව ජනිත වෙනවා. එතකොට වෙන රූපේ අපි හඳුනාගත්තේ සුඛය දැනගෙන ආකාරයෙන් නම් සුඛ වේදනාවකුත් ඒ හඳුනාගත් රූපය අපි හඳුනාගත් දැක්ම ලබන්නේ දුකක් වෙන දෙන ආකාරයෙන් නම් දුක් වේදනාවකුත් ඒ වගේම මදහත් ආකාරයකින් හඳුනාගත්තා නම් මදහත් වේදනාවකුත් ඇති වෙනවා එතකොට ඔය මනෝ පරිසර ධර්මය කියලා බුදුහාමුදුරුවෝ දක්වලා තියෙන්නේ. එතකොට මේ මේ සංඥාව ඇති වුණාට පස්සේ මේ ආකාරයෙන් වේදනාවක් ජනිත වෙන ඒක පහළවන්නේ වේදනා ස්කන්ධය. එතකොට වේදනා ස්කන්ධය ඇති වුණාට පසුව මේ ආකාර සුපිරි බලන්නට පටන් ගන්නවා. ඒ කියන්නේ ඇහැට දැනෙන රූපය හඳුනා ගත්තා හඳුනා ගැනීම නිසා වේදනාවක් එනවා වේදනාවක් ඊළඟට හඳුනා ගන්න මේ සුඛයක් මේක දුකක් නැදහත් කියලා. ඒක ඒක ඒකේ වේදනා සංඥා දෙකේ ක්‍රියාදාමය තුළින් ඇති වෙනවා ඒක ලෝභය තියෙන පුළුවන් රාගය තියෙන පුළුවන් ආසාවය තියෙන පුළුවන් තරහව ගැටීම අමනාපය නිශ්චයාව ඕන දෙයක් තියෙන පුළුවන් මෛත්‍රිය කරුණාව නැත්නම් මේවා නිත්‍යයි දුකයි අනාත්මයි ආදී විවිධ විවිධාකාරයේ සිතේ ධර්ම කෙනකේ සිදුතුමින් ගලන්නට පටන් ගන්නවා සාමාන්‍යයෙන් පුද්ගලයන් රහත්නෝ කෙනෙක්ගේ සිත තුළ බොහෝ අවස්ථාවලදී මේ ක්‍රියාදාමය ලෙසින් සිදුවෙනවා. එතකොට එහිදී ක්‍රියාත්මක වන්නේ සංස්කාර ස්කන්ධයේ පහළවීම. දැන් නැහැට රූපයක් දැක්කාට පස්සේ විඥාන ස්කන්ධය ඇති වුණා, සංඥා ස්කන්ධය ඇති වුණා, වේදනා ස්කන්ධය ඇති වුණා, නැවත සංඥා ස්කන්ධය පහළ වෙනවා. ඊට පස්ව සංස්කාර ස්කන්ධය දැනෙනවා. මේ ඔක්කොම නාම ධර්ම. මේ විදිහට ඒ නාම ධර්ම පහළ වෙනකොට ඒ නාම ධර්ම නිසා සුපේක්ෂා ඇති වෙන චිත්තජ රූප ශරීරය තුළ ඇති වෙන්නට පටන් ගන්නවා. චිත්තජ රූප කියනකම දන්නවා චිත්ත පහළ වෙන හේතුව. මේ කය පහළ ඇති වෙන හේතු කීපයක්ම තියෙනවා. ඒක එකක් තමයි චිත්ත. චිත්ත නිසා රූප ඇති වෙන. ඒකට චිත්තජ රූප පරම්පරාවක් පහළ වෙනවා. ඒ රූප වලට අමතරව චිත්තජ රූපයන් අමතරව ඇහත් රූපයක් ඇහැට අරමුණු වූ රූපයක් රූපයක්. මේ සෑම ධර්ම රූපස්කන්ධයේ පහළ වීමක් නැත්නම් රූපස්කන්ධයේ පැවැත්ම. එන්න මේ විදිහට සහත රූපයක් වෙන විට කණිකර්ම පංචස්කන්ධ ධර්මයන් ඇතිවෙමින් නැතිවෙමින් යනවා කියන කර්ම ඥානට අවබෝධ විය යුතුයි. අනිත් ඉන්ද්‍රියන්වත් එහෙමයි. තව එක ඉන්ද්‍රියක් ගැන පමණක් අපි කතා කරන්නේ. කනින ශබ්දයක් වෙනවා. ශබ්දේ දැනගන්න මේ සෝත විඥානයේ විඥාන ස්කන්ධයේ පහළ වීමයි. ශබ්දය හඳුනා ගැනීම, එතකොට ශබ්ද සංඥාව ඒක සංඥා ස්කන්ධයේ පහළ වීම. ඒක නිසා ඇති වෙන වේදනාව, වේදනා ස්කන්ධයේ පහළ වීම, ඊට පස්සේ වේදනාව මේ වේදනාව හා සංඥාව පිළිබඳ පහළ වෙන මේ දෙකේ නිසා සංස්කාර ස්කන්ධයේ පහළ වෙන සිදුවෙන. එතකොට කනස් ශබ්දය කියන දෙකම රූප ඒ තමයි ශබ්දයේ ඇති වෙන නිසා පහළ වූ චක්කම් සෝත විඥාන ආදී නාම ධර්මයන් නිසා පහළ වන චිත්ත රූප මේ වස්තුක මේ සියල්ලම රූපස්කන්ධයට අයත්දන්. මේදී පහළවන්නේ පංචස්කන්ධ ධර්මයෙන්. මේ ආකාරයෙන් ශේෂේන්ද්‍රයන්ටත් මේ තේරුම් ගන්න ඕනේ නාසයට ගඳ සොඳ හමුනාට පසුව දිවට රසවල් ගෑවනාට පසුව එලෙසින්ම කායයන්ම දේවල් ස්පර්ශ වුණාට පසුව මනසට විවිධ දේවල් අනුමුණ වුණාට පසුව සංසස්කන්ධ ධර්මයන් ඇති වියදී නැති නැති යනවා. දැන් අපිට මේ මේ කතාව කියලා දැන් වෙන කතාවක් අපි කියන්නේ දැන් මේ පාරේ යනවා. පාරේ යනකොට වැඩි කඩ දකින්නවා. සනකල දකින්නවා. නැත්තම් අපි පාරේ තියෙන ලායිට් කනවා වගේ දේවල් දකිනවා. මේවා නිකන් දැක්කට කිසිම හැඟීමක් ඇති වෙන්නේ නැහැ මේ අහවල් දේ දැක්කය මේක අසවල් දේ හඳුනාගන්නේ නැහැ. එහෙම අපි යනවා. මේක ලයිට් කනුවත් හඳුනාගන්නේ නැහැ. මේ ගල්කඩ කියලා හඳුනාගන්නේ නැහැ. දැක්කා දැකීම මාත්‍රයෙන්ම නතර වෙනවා. ඒක ගැන සංඥාවක් ඇති නැති නිසා කිසිම වේදනාවක් දැනෙන්නේ නැහැ. සංඥා වේදනා පහළ වෙන්නේ නැති නිසා කිසිම සුඛ වේදනාවක් ඒ නිසා ඒක නිසා දැනෙන්නේ නැහැ. මේ විදිහට සාමාන්‍ය පුත්ජන ලෝකයාගේ සිත තුළත් දැකීම දැකීම මාත්‍රයෙන්ම නවතින අවස්ථා තිබෙනවා. මේ දැකීම දැකීම මාත්‍රයෙන්ම නවතින අවස්ථාවක් ඇති වුණොත් අර කියන ලද පංචස්කන්ධ ධර්මයන්ගේ ක්‍රියාදාමය දිගින් දිගට බලාගෙන යන්නේ නැතුව නතර වෙනවා. මෙන්න මේ සත්‍යය රහත් වූ කෙනෙකුගේ සිතේ පවස්නා වූ සාමාන්‍ය ස්වરૂපය. ඇහැට රූපයක් දැක්කාට පස්සේ දැකීම මාත්‍රෙම නවතිනවා. වෙන මොකක්වත් සංඥාවක් නෑ මේ හොඳේ නරකේ ආදී වශයෙන්. ඒක නිසා සංඥාදී ඇස්නා වේදනාවෙන් දෙන්නේ සංස්කාරයෙන් දෙන්නේ එක්කෙනෙක් විතරක් සංගාමිත කියලා බුදුහාමුදුරුවෝ දක්වන දැකීම දැකීම මාත්‍රෙම නවතිනවා. මේ සාමාන්‍ය ධාතුකෙනික ඒකේ ස්වરૂපේ කනට ශබ්දාවත් එහෙමයි නාසයේ කන ශබ්දාවත් එහෙමයි දිවට රස කාටි ස්පර්ශ ආවත් එහෙමයි. එතකොට මේ ආකාරයෙන් සුපිරි බැලීමක් බලන්නේ නැති නැති වෙනකොට නැති වුණාට අවශ්‍ය නම් ඕන ආකාරයෙන් හිතන්නට පුළුවන්. નિરાයාසයෙන් බලන්නේ කියන එකයි අපි මෙන්න අදහස් කරන්නේ. දැන් මේ අවස්ථා දෙකක් අපි කතා කළා. ඉන්ද්‍රයන් අරමුණු හමුනාට පස්සේ අර කියන පංචස්කන්ධ ධර්මයන් ගලා යන අවස්ථාවක් තියෙනවා සාමාන්‍ය පුත්තජන ලෝකේ. සහත්මෝ කෙනෙකුට. එතකොට එමෙන්න ඉන්ද්‍රියන්ට අරමුණු මොනවාට පස්සේ දැකීම මාත්‍රෙන් දැනීම මාත්‍රෙන් ඇසීම මාත්‍රෙන් නතරවන අවස්ථාවකුත් තියෙනවා. දැන් මේ අවස්ථා දෙක මේ දිවිදියකට ක්‍රියාත්මක වන්නට හේතුවක් දෙන්න ඕනේ මොකද්ද හේතුව? අවිද්‍යාව නඩත්තම. සාහසෝකන අවිද්‍යාව නිරුද්ධ කරන මේ සිද නිසා අර කියන ධර්මයන් ගලන්නේ. ඒ කියන ධර්ම ඔක්කොම ඒක වචනයක් කතා කරලා තියෙන එක වචනයකින් ඒක කියන ධර්ම ඔක්කොම දැක්කොත් එහෙම සංස්කාර කියන වචනේ කියන්නත් පුළුවන්. චක්කු විඥාන සංස්කාරය රූප සංඥාව සංස්කාරය රූප චක්කු සංපස්සජා වේදනා සංස්කාරය ඒ වගේම රූප සංකේතන සංස්කාර රූප සංකේතන කියලා මම කිව්වේ වේදනා සංඥා දෙක තුනක් පසු රූපේ පිළිබඳ පහළන සිටිවිල හොඳයි හරි හොඳ වුණා කොහොමද කරන්නේ සිටිවිල මේ නිසා පහළ වෙන රූපස්කන්ධ සංස්කාර එතකොට විශේෂයෙන්ම අර නාම සංස්කාර ධර්මයන් ක්‍රියාත්මක නොවි ඇසීම් ඇසීම් දැකීම් දැකීම් මාත්‍රයෙන්ම නවතිනවා නම් එහිදී සංස්කාර ගැනීමක් සිදුවන්නේ ඒ පිළිබඳව වේදනා සංඥා සංකාරයන් බලන කෙනෙකුගේ සිත තුළ නෙවෙයි. එතකොට මෙතන අවිද්‍යාව නිරුද්ධ කරපු නිසා එවැනි සංස්කාර ගැනීමක් ප්‍රාප්ත වෙන කෙනෙකුගේ සිත තුළ දරන්නේ පුත්තජන භූමියේ රහත් වූ කෙනෙකුගේ සිත තුළ මනසකාන පැවැත්මක් නැති නිසා වෙන සංස්කාර ගැනීමක් සිදු නොවන අවස්ථාවක් තිබෙනවා. ඒ කියන්නේ පාර යනකොට ගල්කඩ දැක්කා, එන්නේ තනකොළ දැක්කා, සායිකම දැක්කා දීමාකේ ඒ සඳහා. එතකොට මේ අවස්ථාව දෙකෙන්ම මේ තේරුම් ගන්න ඕන කාරණාව මොකද්ද? අවිද්‍යාව තුළින් සිදුවෙන තාක්කල් මේ සංස්කාර ගැනීමක් තිබෙනවා. අවිද්‍යාව නැති විට මානසිකාර ප්‍රයත්නක් නැති විට මේ සංස්කාර ගැනීම නෑ. එතකොට ඇහැට රූපය දැකලා එවැනි සිතිවිලි ගැනීමක් ඇති වෙනකොට අපි කියනවා ඇහැ චක්කායතනයක් බවට පත් වුණායි කියලා. නැත්තම් ඇහැ ඉන්ද්‍රිය ධර්මයක් විතරයි. කනට ශබ්දය ඇහිලා එවැනි සිතිවිලි ගැනීමක් බලන විට එතන සෝතායතනයේ ඒ ගණිත වීමක් පහළ වීමක් පවතිනවා. නැත්තම් ශෝතය ඉන්ද්‍රිය ධර්මයක් පමණයි. මේ ගෙඩිව තියෙනවා නාසය තියෙනවා මේවා දැන් ඉන්ද්‍රිය ධර්ම පමණයි මොකද ඒවන්ට දිවට රස ගෑවිලා නැත්නම් ඒ වගේම නාසයට ගඳ සුවඳ වෙයිලා නැත්නම් මොනවත් අරමුණු නැහැ අරමුණු නැති නිසා සුඛීලුත් නැහැ ඉන්ද්‍රිය ධර්ම මේම පවතින නමුත් ඒවා ආසන බවට පරිවර්තනය වෙන්නේ නැහැ එතකොට අර ආයතන බවට පරිවර්තනය වන්නට ඉබෙන හේතුව මොකද්ද කියන එක දැන් මෙයාට තේරෙන්න ඕනේ සංස්කාර ගැනීමට යම් කිසි හේතුවක් තිබුණා නම් ඒ හේතුවම ආයතන බවට පරිවර්තනය වීමට හේතුවක් වෙනවා. එතකොට දැන් මේකට තේරෙන්න ඕන කාරණාව තමයි අර නාම රූප සංඛ්‍යාත සහතන නාසාදී ඉන්ද්‍රියන් ආයතන භාවයට පත් වීම නිසා පංචස්කන්ධ ධර්මයන් ගැනීමක් ඇති වෙනවා. මේක තමයි පටිච්චසමුප්පාද ධර්මයේ ක්‍රියාදාමය. නාම රූප පත්‍ය සලආයතන සලආයතන පත්‍ය පස්සෝ පස්ස පත්‍ය වේදනා වේදනා පත්‍ය සංහා ආදී වශයෙන් කියපු කරුණු ඔක්කොම මෙතන තියෙනවා. සංඥා පත්‍ය උපාදානං කියලා කියන මේ පිටින් අපි හිතින් උපාදාන කරනවා. මේ මම දැක්කයි කියලා හිතෙනවා. මගේ දැකීම කියලා හිතෙනවා. දැකපු රූපයට ආශා කරනවා. අල්ලනවා නැත්තම් ගැටෙනවා. මොකක් කොයි ආකාරයකින් හරි උපාදාන කිරීම සිදුන ඒවා සංස්කාර ස්කන්ධය ඇතිවීම. මේ සංස්කාර ස්කන්ධය මෙලෙසින් ඈත දැකපු රූපය පිළිබඳ තියෙන කොට කයින් වචන පිට කරන්නට පුළුවන්. කයින් ක්‍රියා කරන්නට පුළුවන් වචනය සිටින් මේ වචන පිට කරන්නට පුළුවන් සිටින් සිටින් ක්‍රියා කරන්නට පුළුවන් කායික ක්‍රියා හෝ වාචික ක්‍රියා හෝ මානසික ක්‍රියා සිදු කරන්නට පුළුවන් අපි දැන් දැක්ක ලක්ෂණ මලක් තියෙන මල දැක්කට පස්සේ සමහරට මේ මල ඉඳින්නටත් හිතෙන්නට පුළුවන් නැත්නම් මේ මල කඩා ගන්නට ඕන මල ළඟට ගන්නට ඕන මල මට අයිති කර ගන්නට ඕන කියන එහෙම කිසිලක් තියෙන්නත් පුළුවන් නැත්නම් මේ මල කොච්චර හොඳ එකක්ද කියලා එහෙම කොච්චර ලස්සන එකක්ද කියලා කොහොම ඕන එක සිද්ධිය තියෙන්නත් පුළුවන් මේ අවස්ථාවලදී ඔහුගේ සිත තුළ අර මගේ කියන හැඟීම මම මේ මල දැක්කයි කියන හැඟීමක් ඇති වෙනවා එතන උපාදානයක් තියෙනවා උපාදාන වර්ග හතරක් තියෙනවා කාම උපාදාන, දිට්ඨි උපාදාන, අත්වාද උපාදාන, හේලබ්බත උපාදාන කිය. එතකොට මෙතන අත්වාද උපාදාන කියන එක ආත්මයක් ඇතේ මමය මමයේ මේක බලන්නේ මගේ මේ දැලීම නිසා ඇතිවන වේදනාව මගේ මම මේ වේදනාව විඳින්නේ මම මේ පිළිබඳ රාගසිතී දේශිතී ඇතිවෙද්දී ආදී විවිධ යටිසුකේ පවත්නා වූ ඒ උපාදාන ධර්මයන් ක්‍රියාත්මක වෙනවා එතකොට අර උපාදානය මෙතනකින් ක්‍රියාත්මක වීම නිසාම කායික මානසික මානසික ක්‍රියා කරනවා. ඉතින් මල කඩා ගන්න දී තමයි කඩා ගන්නවා. එදින් හිතනවා කියන්නේ ඒ වගේ කායික ක්‍රියා ඕන දෙයක් කරන්න පුළුවන්. සුඛින් ඕන සිටින්න සුඛන්න පුළුවන් මානසික ක්‍රියා ඕන එකක් යන්න පුළුවන්. කායික වාචික මානසික ක්‍රියා මේවා සිදු වෙනකොට භව කර්ම භව රැස්වීමක් සිදු වෙනවා. මේ උපාදාන පත්‍ය බහෝ කියන එක මේ ජීවිතයේදී මෙලෙසින් ක්‍රියාත්මක වෙනවා. දැන් අවිද්‍යාව සිට මේ දක්වා කියපු කරුණු ඔක්කොම ඇහැට රූපයක් වෙනෙන විට ක්‍රියාත්මක කරන ආකාරය මේකට අවබෝධ වෙන්න ඕනේ. ඒ අවබෝධය පළල වශයෙන් Tamanටම තේරෙන්න වෙන කනට නාසයට දිවට ශරීරයට මනසට ශිෂ්ටේන්ද්‍රයන්ට මේ ධර්මයන් මෙලෙසින්ම තමයි ක්‍රියාත්මක වන්නේ කියන කරුණ. එතකොට දැන් ඔන්න ඒ ආකාරයෙන් කර්ම බහ රැස්වීමක් සිදු වෙනවා. භවපත්‍ය ජාති කියලා ඊළඟට කියනවනේ. පටිච්චසමුප්පාද ධර්ම විස්තර කරනකොට ජාතිය කියන්නේ යමක පහළ වීම. ඕනෑම තැනක පහළ වීමක්. අලුත් භවයක පහළ වීමක් වෙන්නත් පුළුවන්. මේ භවයේ තුලම පහළ වීමක් වෙන්නත් පුළුවන්. දැන් එහෙට රූපේ දැක්කාට පස්සේ අර කලින් තිබුණු රූප සංඥාව පහළ වුණා. කලින් නොතිබුණු රූප චක්කු සංපස්සදා වේදනාව පහළ වුණා. කලින් නොතිබුණු රූප සංකේතනා පහළ වුණා. කලින් නොතිබුණු කර්ම භවස පහළ වුණා. මේක ජාතිය පහළ වීම. මේ පංචස්කන්ධ ධර්මයන්ම පහළ වීමක් උදවන්නේ. කලින් නොතිබුණු උපාදාන ධර්මයන් ඇති වෙනවා. එතන තියෙන්නේ පංචස්කන්ධ ධර්මයක්මයි. මේ හිතන තියෙන්නේ අපි උපාදාන කරන්නේ බාහිර අරමුණේ කියලා. ඇහැට තියෙන රූප කනට තියෙන හැරෙන සම්මාදී බාහිර අරමුණ අපි උපාදාන කරන විවිධාකාරයෙන් කියලා මේ සමහර විට සිතනවා වෙන්නත් පුළුවන්. නමුත් අපි උපාදාන කරන්නේ අපේම පංචස්කන්ධ ධර්මයන් ඒ හැර වෙන කමක් නෙවෙයි. වේදනා උපාදාන උපාදාන කරන සංඥාව හෝ සංඛාරෝ විඥානෝ රූපස්කන්ධය උපාදාන කරනවා. පංච උපාදානස්කන්ධය කියන්නේ එතන. ඒ උපාදාන අපේ සම්පන්නස්කන්ධ ධර්මයන්ම අපිම උපාදානස්කන්ධ කරනවා විනා බාහිර ලෝකයක් සත්‍ය වශයෙන් උපාදාන කරන්නේ. ඒක සාමාන්‍ය ලෝක සංස්කෘතියට තේරුම් ගන්නට බෑ. නමුත් ඒ උපාදාන කරන එකත් පංචස්කන්ධ ධර්මයන් පහළ වීමක්, යාක්‍යක් පහළ වීමක් විශේෂයි. දැන් අපි මේ ඇහැට රූපේ දකින විට වර්තමානික වශයෙන් ওই විදිහට ඔය දක්වා පරිච්ඡේදම්පාදයන් ක්‍රියාත්මක කරන ආකාරය දකින. අපි හිතමු මේ ඇහැට දැකපු රූපය අද දැක්කේ සමස්තමානිකට පස්සෙත් මේ ගැන සිහිපත් වෙනවා. සමානික නේ සමහරට මාසෙකට දෙකකට අවුරුද්දකට අවුරුදු 5කට 10කට පස්සේ හරි මේ ගැන සිහිපත් වෙන්නට පුළුවන්. ඇහැට පෙනෙන රූපයේ පිළිබඳ සද්ද ඇලීමක් ඇති වෙනවන සංසප්ත ගැටීමක් ඇති වෙන කවලාකාරාවක් ආකාරයෙන් මනසට කාර්යදී වෙන තත්ත්වයක් ඒකෙන් උද්ගත වෙනවා නම් ඇත්තම ඒ දකින්න ලද ආරම්මණය නැවත නැවත ඒ රූපාරම්මණය අනාගත භවවලදී සිහි වෙන්නට පුළුවන්. සමහර විට මරණ මොහොතේවත් සිහි වෙන්නට පුළුවන්. එතකොට ඒ අනාගතයේදී අනාගතය කියන්නේ මේ වර්තමාන ශ්‍රේණියට පසු ඕනම අවස්ථාවක් අනාගතය. මේ අනාගතයේදී ඒවා සිහිපත් වෙනකොට එතනත් පංචස්කන්ධ ධර්මයන්ගේ පහළවීමක් ධාතියේ පහළවීමක් වෙනවා. එතකොට ධාතිපත්‍ය ජරා මරණ. ධාතිය ඇති වෙනකොට ජරාවක් වෙනවා මරණයක් වෙනවා. සාමාන්‍ය මිනිසුන්ට ජරාව මරණය කියන්නේ මේ වාසයට ගිහිල්ලා උන්ටම දුබල වෙලා ජීවිතේ නැත්තටම නැතිලා යන එක ජරා මරණ ඒකත් ජරා මරණ තමයි. ජරාව කියන්නේ මෝරණ තත්ත්වයකපත් වීම. මරණය කියන්නේ නැති වීම. එතකොට ඇහැට රූපේ පෙන්ලා යම් කිසි පංචස්කන්ධ සංඛ්‍යාත ඒ නාම ධර්මයන්ගේ සහ රූප ධර්මයන්ගේ ඇතිවීමක්, ජනිත වීමක්, පහළ වීමක්, ජාතියක් සිදුවනවා නම් ඒවා ඒ විදිහටම පවතින්නේ නැහැ. නැති වෙනවා නිරුද්ධ වෙනවා. මරණයටපත් වෙනවා. වෙනස් මෝරණ තත්යකටපත් වෙනවා, ජරාවටපත් වෙනවා. එතකොට දැන් දකින ලද රූපයේ පිළිබඳ පහළ වූ මේ පංචස්කන්ධ ධර්මයන් ජරාවට ගියා මරණයටපත් වෙනවා. ඒ දකින් දැන් දකින ලද රූපයේ අරමුණු කරමින් අනාගතයේදී යම් කිසි පංචස්කන්ධ ධර්මයන් පරම්පරාවක් ඇති වෙතිනම් ඒ ඇතිවිය හැකි සියලුම පංචස්කන්ධ ධර්මම ජරාවට යනවා මරණයටපත් වෙනවා. ජාතිය එනකොටම ජරා මරණයත් එතනම තියෙනවා. එතකොට ජාති පත්‍ය ජරා මරණ. මෙන්න මේ විදිහට මේ පංචස්කන්ධ ධර්මයන්ගේ ක්‍රියාදාමය තුළ මේ පටිච්චසමුප්පාද ධර්මයේ ක්‍රියාත්මක වන ආකාරය මේ ජීවිතයේදීම ක්‍රියාත්මක වන ආකාරය මේ ඇයට පැහැදිලිවම පෙනෙන්න ඕනේ. ඉන්ද්‍රිය හයතම මේ දර්ශනය හරියටම අවබෝධ වුණොත් මේ කිසිදාක අවබෝධ නොකළ පරිච්ඡම්පා ධර්මයන් ගැන අවබෝධයක් ඇති කරගන්නට පුළුවන් වෙයි. ප්‍රඥාවේ මට්ටමට අනුව මේ ප්‍රඥාව මන්ද කෙනෙකුට මම මේ අදහස් කරන දේ අවබෝධය දෙකී කියන එකකට බෑ. සමන්ගේ ප්‍රඥාව ගැඹුරු නම් මා කියන මේ ගැඹුරු අවබෝධය මොකක්ද කියලා මේ ඇතම තේරෙයි. දැන් ඉතින් ජනමන්න අවයිතින් ඒ දෙකින් දෙකට වෙන විදිහට ප්‍රමාණම කරනවා. අපිට මරණ මොහොතට පත්වන්න සිදුවන අවස්ථාවක් අනිවාර්යයෙන්ම නැතිදී ඒ විදිහටම පංචස්කන්ධ ධර්මයන් අරමුණු වෙනවා. ඒ පංචස්කන්ධ ධර්මයන් අරමුණු වෙනකොට කර්ම භවත්තේ පංචස්කන්ධ ධර්ම වලම කොටසක් ඒකේක තීපාකයක් වශයෙන් අයි අනාගත භවයේදී පුනර්භවයක් ගැන දෙමින් ජාතියක් ගැන දෙන්න පුළුවන් එතන ජාති ජරා මරණ කියන කරුණු අනාගතයට සම්බන්ධ කරලා ඕනෑම විස්තර කරන්න පුළුවන්. මේ කියන කරුණ මේට දැන් දැන් මම මේ කියන කාරණාව තුළින් පහසෙන් අවබෝධ ජීවිතේ. දැන් අපි අභව තුනකට සම්බන්ධ කරන මේ පරිදි සම්පාදයේ කතා කරන විට ගිය ආත්මේ අවිද්‍යාව තිබුණා අවිද්‍යා පත්‍ය සංස්කාරය ඒක නිසා කුසල අකුසල කම්ම සංස්කාර රැසන ඒ කම්ම සංස්කාර මරණ මොහොතේ සිහිපත්න ඒක නිසා සංඛාර පත්‍ය විඥාන මේ භවයේ ප්‍රතිසන්දි විඥානේ කරගෙන දුන්නා මේ භව තුනකට විස්තර කරන රෝග කියනවා ඕක අතීත වටේ වශයෙන් දැක්කේ එතකොට දැන් අතීත ගිය ආත්මයේ සංගිය ආත්ම ගැන ගිය භවවලදී අපගේ සිත තුළ අවිද්‍යාව තිබුණා. මේ බාහිත්‍රහත් කියලා නැත්නම් අවිද්‍යාව තියෙනවා ක්‍රියාත්මක වෙනවා. මේ බහවලදී අපි අවිද්‍යාව පාදක වෙච්ච නිසා සත්‍ය මූලයකට මූල වෙච්ච නිසා කර්ම සංස්කාර පැත්තලා මේ ජීවිතයේ විතරක් නොවේ සිටින සිටින තාක්කල්ම අවිද්‍යාව නිරුද්ධ නොවී සිටින තාක්කල්ම කර්ම සංස්කාර රැස් වෙනවා. ඒකට ඒක විභවයක පමණ සීමා කරන්නට අවශ්‍යකම කිසිසේත්ම නැති බව දැන් අවබෝධ වන්නට ඕනේ. මේ භවයේ සෝපයන්න තියෙනවා. ඊළඟට මේ භවයේදී අපිට කර්ම භව පැතිරී රැස්වී යනකොට කර්ම භව නිරුද්ධ වී නිරුද්ධ වී ජාති ජරා මරණ ආදී එනවා. ඒ හේම නිසා අනාගතයේදී යම් තැනක පුනර්භවයක් සිදු වෙනවා නම් මේ අනාගතයේ සිදුවුණු පුනර්භවයෙන්ම සිදුවුණු ආකාරයෙන්ම මේ භවයේ පුනර්භවයේදී මුක් සිදුවන. ඒකට අනාගත භවයේ මේ භවයේ මුලට සම්බන්ධ කරන්න ඕන. මෙහිදී පැහැදිලිවම එතකොට මේ දර්ශනය අවබෝධ වෙනවා. මේ පටිච්චසමුප්පාද ධර්මයන් එක් භවයකට සම්බන්ධ කරලා විස්තර කරන්නට පුළුවන් කියන කාරණා. එතකොට මේ පරිශෝපා ධර්මයන් එකභාවයකට විස්තර කරලා කටයුතු කරනකොට මේ අවබෝධයේ පැහැදිලිව අත්දැක්කම දැකපු කෙනෙකුට පරිශෝපාගේ ධර්මයන් උත්සා පැහැදිලිව ගැඹුරින් ඒ වගේම ප්‍රායෝගික වශයෙන් අත්දකින්නට පුළුවන් ශක්තිය ලැබෙනවා. මේ ඉදිරි දේශනාවලදී අපි ප්‍රායෝගික පැත්තට බල කරන මේ පටිච්චසමුප්පාද ධර්මයන් ජීවිතයට එකතු වෙන ආකාරය කියන්නේ පටිච්චසමුප්පාද ධර්මයන්ගේ විරෝධය අත්දකින ආකාරයෙන් දේශනා ඉදිරිපත් වීමට බලාපොරොත්තු වෙනවා. මේ තුලින් නිවනට ඕන කෙනෙකුට හිතපත් කරගන්නට පුළුවන්. ඒ සඳහා මේ කියන ලද කරුණ පිළිබඳ අවබෝධය මේ ඇයට තිබීම අත්‍යවශ්‍යම නිසා තමයි අපි අද ඒ කරුණ ටික ඉදිරිපත් කරන්නේ. එතකොට මේ දේශනාව අද දිගට කරන්නේ මෙතනින් අපි නවත්තනවා මේ දක්වා කියන ලද කරුණු වල කෙටි සාරාංශය ප්‍රකාශ කරලා. අපි කියන්නේ පරිසම්පාද ධර්මයන් ආත්ම තුනකට නෙවෙයි ඒක භාවයට සම්බන්ධ කරලා විස්තර කළ හැකි ආකාරයක් තිබෙනවා. ඒක විස්තර කරන්නට ගිහිල්ලා අපි කියන්නේ ඇහැට රූප පෙන්වන්නට පස්සේ ඒ වගේම කනට ශබ්ද නාසයට ගඳ සුවඳ ආදී ඉන්ද්‍රියන්ට අරමුණු හමු වුණාට පසුව ක්‍රියාත්මක වන්නේ පංචස්කන්ධ ධර්මයන් කියන කතාව. එතකොට මේ පංචස්කන්ධ සංඥාන ක්‍රියාත්මක නොවන අවස්ථා තියෙනවා. ඒ වගේම රහත් වූ කෙනෙකුට විරායාසයෙන් මේ පංචස්කන්ධ සංඥානයේ ක්‍රියාත්මක වීම විශේෂම නාම ස්කන්ධයේ ක්‍රියාත්මක වීම සිදුවන්නේ නැහැ. මේ දෙකම මේ ඇට තේරුම් ගන්නට පුළුවන් සත්‍ය දෙමින් දොනරෝනේ අවිද්‍යාව පාදක වෙච්ච නිසා මේ ධර්මය මේ ආකාරයෙන් ක්‍රියාත්මක වෙනවා කියන්නේ. එතකොට ඒ අවිද්‍යාව පත්‍ය සංඛාරා කියන වචනය සංඛාර එක ඒ වේකාරයෙන් සිටින සංස්කාර පහළ වෙච්ච නිසා නැවත නැවත විඥාන පහළ වෙනවා. ඒ කියන්නේ අර රූපය දැකලා විඩාකාරයේ සංස්කාර ඇති වෙනකොටම මේ සංස්කාරයේ තාම නැවත නැවත ඒකෙන් මනෝ විඥානය තියෙනවා මේ රූපේ නැවත නැවත බලනවාන් චක්ක විඥානය තියෙන්න පුළුවන් ශබ්දයන් සෝත විඥානය තියෙන්න පුළුවන් විවිධාකාර විඥානයන් පහළවන්නත් පුළුවන් මේක නිසා පටිච්චසමුප්පාදයේ විස්තර කරන එක් අවස්ථාවකදී බුදුදානන් වහන්සේ දක්වනවා සංඛාරපත්‍ය විඥානං කියන්නේ විඥානය කියන්නේ මොකක්ද කියනකොට චක්ක විඥාන, සෝත විඥාන, ගහන විඥාන, ජීව විඥාන, කාය විඥාන, මනෝ විඥාන කියන්නේ. මේ විඥාන හයයි කියන්නේ. මේක අවිද්‍යාපත්‍ය සංඛාර සංඛාරපත්‍ය විඥානං කියන එකට ප්‍රතිසන්දි විඥානය කියලා කිව්වොත් එන්නේ කියන්නේ සංස්කාර පත්‍ය විඥානම කියන්නේ ප්‍රතිසංවිඥානය කියලා අපි කිව්වොත් කියන ඔය බුදුහාමුදුරුවෝ කියපු ඒ දේශනාව එතෙන් ගලපන්නේ ප්‍රතිසංවිඥානයේ තත්ත්වඥානයක් නෙවෙයි සෝත විඥානයක් නෙවෙයි මහාන විඥානයක් නෙවෙයි ජීව විඥානයක් නෙවෙයි කාය විඥානයක් නෙවෙයි ඒකත් පුතේනේ ඒකට ඒ නිසා මේ ආයෝගික වශයෙන් පරිසම්පාදන්නේ බුදින්දා ජීවිතයේ ප්‍රයත්න කරන ආකාරය තමයි බුදුහාමුදුරුවෝ බොහෝ විට දේශනා කරලා තියෙන්නේ ධර්මයේ අද ප්‍රශ්න එකයි තියෙන ප්‍රශ්න. එතකොට මේ සංස්කාර ධර්ම ගැනීම නිසා මේ ආකාරයෙන් විඥාන පහල වෙනවා. මේ හැම අවස්ථාවෙම සිදුවන්නේ මොකද්ද? අවිද්‍යා පත්‍ය සංඛාර, සංඛාර පත්‍ය විඥාන, විඥාන පත්‍ය නාම රූප, නාම රූප පත්‍ය සලආයතන කියනවා. ඔය ප්‍රායෝගික වශයෙන් සිදු වෙන එක. ඒක පස්සේ තියෙන අර වේදනා සංඥා සංකාර විඥාන ඇතිවෙනවා කියන එක තමයි. ඉතින් මේ වේදනා පත්‍ය සංඥා සංඥා පත්‍ය උපාදාන ආදී වශයෙන් දක්වන්නේ උපාදාන පත්‍ය භව කියන කතාව. මේ ආකාරයෙන් මේ පංචස්කන්ධයන් ක්‍රියාත්මක වීම නිසා නැවත මේ පංචස්කන්ධයන් පහළ වෙනකොට ධාතියක් තියෙනවා මේ පහළ වූ පංචස්කන්ධ ධර්මයන්ගේ ස්වરૂපය ඇති වෙච්ච ගමන් මද වේලාවක් පරිදි ලක්ෂණයක් පරිදි නැති වෙනවා ජරාවක් මරණයක් තියෙනවා. මේ අනාගතයේදී සිහිපත් වෙලා ඒ පංචස්කන්ධ ධර්මයන් ඇති වෙන්නට ඉඩ තිබෙන නිසා අනාගතයේ ජාතිය ගැන දීම සඳහා මේ පංචස්කන්ධ ධර්මයන්ගේ සංස්කාර බලනේ හේතු වෙනවා. ඒකයි සාම මේ අර බහපත්‍යා ජාති කියන කතාව, ජාතිපත්‍යා ජරා මරණ කියන කතාව තේරෙන්න ඕන. ඉතින් මේක මරණ මොහොතට අපි සිහිපත් කළොත් මරණ මොහොතේදී මේ කර්ම සංස්කාර රැසෙන අනාගත භවයකදී නැවත පුනර්භවය ගැන දෙනවා රහත් නොවී සිටින සෑම කෙනෙකුටම මේදී සිදු වෙනවා. ඒ අනාගතයේදී කර්ම භව රැස්සලා අනාගත භවයක් පහළවන්නේ යම්සේද එලෙසින්ම තමයි මේ භවයේ හටගැනීමක් සිදු වෙන්නේ. එතකොට මේ පරිසම්පාද ධර්මයේම එකම භවයකට සීමා කරලා විස්තර කිරීමක් හිතෙන්දී සිදු වෙනවා. මේ ආකාරයෙන් අවබෝධ කර ගැනීම තුළින් මෙයට පුළුවන්කම ලැබෙන්නේ පටිච්චසමුප්පාදයේ පිළිබඳ ගැඹුරු අවබෝධයක් එදිනදා ජීවිතයේ ප්‍රායෝගික වශයෙන් පටිච්චසමුප්පාද ධර්මයන් ක්‍රියාත්මක වීම පිළිබඳ අවබෝධයක් ඇති කර ගැනීම. මේ දක්වා කියන ලද කරුණවල ප්‍රතිසාරාංශය කියලා ප්‍රකාශ කරනවා. දෛවයන් කල්පනා කරන මේ දානේ දුන්න ඒ වගේම මේ ධර්මයේ ශ්‍රවණය කළා මේ සෑම කුසලයක් තියෙන මේකත් මේ පටිච්චසමුප්පාද ධර්මයන්ගේ අවබෝධය යථා පරිදි අවබෝධ කර ගැනීමට ලැබේවා සෑම බුදු කෙනෙක්ම බුදුවන්නේ පටිච්චසමුප්පාද ධර්මයන් අනුලෝම ප්‍රතිලෝම වශයෙන් විමර්ශනය කිරීම තුළින් අපේ උපදිෂ්ඨ ප්‍රතිපදන අදත් මේ පටිච්චසමුපාද ධර්මයන් ප්‍රතිලෝම වශයෙන් විමර්ශනය කළ අවබෝධ කර ගැනීම තුළින් නිවන් දක්වායි සිටිනවා. මේකට කවදා හෝ දවසකදී මේ පටිච්චසමුපාද ධර්මයන්ගේ පැහැදිලි අවබෝධ අවබෝධය තුළින් නිවන් අවබෝධය ලැබීමට හේතු වාසනා වේවා කියලා ආශිර්වාද කරන්න එසේ කරලා මෙන්න දේශනාව දැන් නිම කරන්න. හොඳයි. දෙවියන් ලබකින් දිනවා පාසත්තා කියන පාඩිය ගැන ආකාශපාරි බුම්මට්ටා දේවානාගම මෛත්‍රිකා පුණ්‍යං කමන මොදිස්සවචනන් දක්වන සාසන. ආකාශත්තා බුම්මට්ටා දේවානාගම මෛත්‍රිකා පුණ්‍යං කමන මොදිස්සවචනන් දක්වන දේශන ආකාශත්තා බුම්මට්ටා දේවානාගම මෛත්‍රිකා යන කමන මොදිස්සවචනන් දක්වන මොන්තරන්තේ පාසනේ කමිනා පුණ්‍ය කම්මේන නමෝ නිබාල සමාගමෝ සතං සමාගමෝ හෝතුය. ඉදම් මේ පුඤ්ඤං සත්‍යවන්තු සබ්බ දුක්ඛා පමුච්චතු මේ කර සීලම කුසලසක්ති මේ ගෙමලේ අත්තර සේවා කඩුවේ අත්තර සේවා නුලින් සම්පූර්ණ මේ කුසල හේතු වාසනා වේවා අභිවාදන සීලස නිතං වද්ධා පචායෝ සත්තාරෝ ධම්මා වද්දන්ති ආයුවන් සුඛම් බලං ආරෝග්‍ය සම්පත්තේ සම්ද සම්පත්ති නියමිත අසෝ නිබ්බාන සම්පත්තිය මිනාති සමිඤ්ඤතු සුපත්ති ආනිවස්සදී